සාන්තර තේරුණාද ඒ ඒ කියපුත් එක? එහෙමයි. ඒතර අර අනිච්චානුපස්සී කියන ටික ඇහුණාද? විරාගානුපස්සී, පටිනිස්සානුපස්සී, අසසීසානුපස්සී යම මේ මේ මේ ධර්මයේ අවබෝධයක් නැති කෙනෙක්ට මේක හම්බ වෙන්නේ නැහැ. ඔව් ඒ ඒ බුදුන් වහන්සේ ඒ ඒ සතර ඉරියව්ව පෙන්වන දේ තමයි පරයන්කෙත් වෙන. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ ওই ගාශීෂේ බෝධිමූලයේ අපිට තේරෙනවා අපිට වැටහෙනවා මේ බුදුන් වහන්සේ නාම රූප පච්චේ පරිච්ඡේදය सिद्ध කළා තියෙනවා. රූප කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය මිදෙන්නේ නැහැ නේද? එහෙම නැත්තම් මිදෙන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ මේ බුද්ධත්වයටපත් වෙනවා. බුදුන් වහන්සේට මේ ප්‍රත්‍යක්ෂයට එනවා. හැබැයි බුදුන් වහන්සේ ඊට පස්සේ සතර ඉරියව්වෙම ඒක ඒක බුදුන් වහන්සේ ඒක යථාර්ථයක් කරනවා. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යක්ෂයේ දැන් අර ඥානතෝ පසතෝ කියන්නේ ඒ කියන්නේ ඒක ඒක දැක්මක් ඒක ඒක ඒක තමයි බුදුන් වහන්සේ අතරම සස්සති කියන්නේ මාස දෙකකට කිට්ට වෙන්නේ. ඒතර එච්චර කාලයක් බුදුන් වහන්සේ අපිට තේරෙනවා සතර ඉරියව්වෙම පුහුණු කරනවා ඊට පස්සේ. ඊට පස්සේ සතර ඉරියව්ව දකින්නවා බුදුන් වහන්සේ මේ සිද්ධිය. පරයන්කෙන් දැකපු නාම රූප පරිච්ඡේද කරපු ඒ ඒ දේ බුදුන් වහන්සේ මෙනේ ඒ විදර්ශනා ඥාණයෙන් තමයි අරගත්තේ. පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීමෙන් ගත්තේ. ඒක හොඳටම පැහැදිලි වෙනවා. ඒක බුදුන් වහන්සේ නැත්තම් පාවෙනවා අර විදියටම. ඒ බුදුන් වහන්සේ එතනින් මේ එතනින් පාවෙන ස්වභාවයට නොගින් ඒ තුල ධර්මය මෙනෙහි කරනවා. එතනයි අපිට ධර්මයේ පේන තැන. ඒතර අපිට ධර්මයේ පේනවා බුදුන් වහන්සේට එතකොට මේ මේ අර අපි කියන්නේ මේ සංඥාවක් සුකුම වෙනවා. අන්න ඒක දැනෙන්නේ නැති වෙන්න බෑනේ. බුදුන් වහන්සේටත් සංඥාව අසු වෙනවා. මේ සංඥාව දුකම වෙනවා කියන එක අසු වෙනවා. සංඥා නිරෝධය අසු වෙනවා. ඒතකොට බුදුන් වහන්සේ එතකොට එතකොට යථාභූතව බුදුන් වහන්සේම මේ යථා ස්වභාවයේ සංඥාව නිසානේ අටගන්නේ. සංඥා නව සංඥා කියන එක සිහි වෙන්නේ පටිච්ච සමුපාදේ නිසානේ. එහෙමයි. අන්න ඒ අවබෝධයේ තුලින් තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන සැබෑම ක්‍රියාවලිය මේ ඉදප්පච්චතාවයේ ඒ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව දෙයක් තිබුණොත් කෙනා ඉන්න බව දෙයක් නැත්තම් කෙනත් නැති බව ඒ ඒ ස්වභාවයටපත් වෙන බුද්ධත්වයේ කියන ස්වභාවයේ සිතට අයිති නැති බව සිතට අයිති නැති මේ අවදියට උදුනන්සේ ඒ අවදි වෙනවා ඒ සිතේ මිදෙනවා ඒ සිතේ මිදෙන තැන තමයි අර වේදේ තුල බ්‍රාහ්මණයින්ට කරගන්න බැරි වුණු දේ ඒ අය අරූපෙට ගියත් ඒක සිද්ධ වුණේ නැහැ බුදුන් වහන්සේ මේක අවබෝධක් ඥාණයෙන් මේක විදර්ශනා ඥාණයෙන් තමයි කැඩුවේ. කැඩුවේ ඉදප්පච්චතාවයෙන් ඉමස්මින් සති ඉදන් හෝති මේ ඇති කල්ලි මේ ඉමම් ඉමස්මින් අසති ඉදන් නහෝති මේ නැති කල්ලි මේ නොවේ ඉමස්ස උප්පද්දා ඉදන් උප්පජති මේ ඉපදුනොත් මේ ඉපදේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන්නේ මේක මේක ඇත්තටම ඉදප්පච්චතාව. ඒ කියන්නේ මෙතන දෙයක් කියලා දෙයක් නැති බවයි ඔය වචන අතරෙම තේරුම්. දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඒ ඒක තමයි විදර්ශනා ඥානය. ඒක තමයි පටිච්ච සමුපාදේ. පටිච්ච සමුපාදේ මූලික સિદ્ધාන්තය ඒකනේ. ඒකනේ ඒ කියන්නේ අපි අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියන වචන ටිකනේ. නමුත් එතනින් අපිට ඒක අපිට එහෙම පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ මේක නිසානේ. ඉදප්පච්චතාවය නිසානේ. මෙන්න මේ මේක මේක තමයි ධර්මය කියන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒක ධම්මං. ඒක ධම්මං කියන්නේ දෙයක් නෙමෙයි. ධම්මං කියන්නේ ධර්මතාවයේ ඇති වෙන නැති වෙන ප්‍රායේ දකින්න එක. ඒ තුල දෙයක් නැහැ. ඒ දෙයක් නැති තැනක අවදියක් තියෙනවා. අන්න එතනයි බුද්ධත්වය. එතන ඊට පස්සේ හැමතිස්සෙම එන දෙයට දෙයක් නැහැ. ඊට පස්සේ මොන සංඥාවක් ආවත් සංඥාවේ නිරෝධයක්. අන්න සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. මුලින් විහරණය තුළ පස්සේ සමාපත්තියටපත් වෙනවා. අවසරයි ආරින් වහන්ස දැන් අපිට එහෙම සිතේ ඇති වෙන මේ ස්වභාවය දිහා මොකද මට මේ සමාධියක්ද මට ලොකු බයක් දැනෙන්න ගත්තා මේ සමාධිය දෙකක් මම බලනකොට මම තුනට වාඩි වුණේ අර විදිහට මම නානාපාංශපියට ගිහිල්ලා දැන් මේ දැනෙන අරමුණ දිහා දැන් අරමුණු දිහා දැන් බලාගෙන ඉන්න ගත්තම පැය දෙකක් මම පහයි ගන්නව නැගිටිනකොට ඒ නැගිටි නැගිටින්න උවමනාවක් තිබ්බෙත් නැහැ මම දැන් අර ඇති වෙන්නේ නැති වීම අරමුණ දැන් ඒ ස්වභාවිකීතපත් වුණාද මෙහෙණිනවස දැන් මේ සමාධිය මේ ඇත්තටම වටිනවා අපි ඒක නැහැ කියන්නේ නැහැ මොකද ඒක තමයි මේක දකින්න තියෙන පණ අර අපිට දැන් අර වැරදි ගමනක් යයිදෝ කියන බය නිසා ආරිනාස මම මෙච්චර අහන්නේ ඔබට මෙච්චර දෙයක් ගමනක් යන්නේ නැහැ ඒකට හේතුව තමයි මට මෙච්චර දෙයක් හම්බ වෙලා ඇහුණා එහෙමයි දැන් ඔබතුමිය කිසි දවසක ආයි මේ මග නොමග මග්ගා මග්ග පැටලෙන තැන ආයිමත් ඔබතුමියට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මෙතන තියෙනවා මේ මග නොමග පැටලෙන තැන මෙතනයි. ඔබතුමිය කියන තැනමයි. ඔතන තමයි ඒ ඒ එතන තමයි ඇත්තටම ওই මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඒ කියන්නේ බුදුන් දැන් දස ඥාන ගත්තත් උද්‍යව ඥානේ, වාය ඥානේ කියන්නේ මේ අපිට උදේ වෙන පැය පේන්නේ නැහනේ. මේ සිත ඇත්ත දැක්කොත් පැය පේන්නේ. ඇත්ත දකින්න කවදායි පේන්නේ නැහැ. වාය ඥානේ එන්නේ නැහැ. ඒතර සාමාන්‍ය පෘථග්ජන භූමියේ වය ඥානෙ දකින්න බෑ. නමුත් මේ සත්‍ය දකින්න තැනයි වය ඥානෙ දකින්නේ. අන්න ඒකයි බයිතුපට්ඨා ඥානෙට එන මෙතන කෙනෙක් මුකුත් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැති තැන මහා බීතියකට එන තැනක් තියෙනවා. ඒකයි බය ඥානෙ කියලා කියන්නේ එතන දැනෙන තැන. ඊට පස්සේ තමයි ආදීනවනුපස්සන ඥානෙ මේ සියල්ලම යා මේ පෙර සංඥා නව සංඥා මෙයා මේ හැදෙන හැටි අර ත්‍රිවිද්‍යා පහළ වෙන තැන උබ්බේනවාසානුස්සඥානෙ තැන එතනින්ම තමයි එයා ඊට පස්සේ මුනිතු කම්මිතා ඥානෙ කවුරුවත් ඊට පස්සේ කැමති වෙන්නේ නැහැ මේ සිස්ටම් එකකට යට වෙන්න. ඊට පස්සේ එයා ඒ කෙනා දකිනවා මේ සිස්ටම් එකෙන් පළක් නැහැ කියලා මිදෙන්න ඕනේ කියලා. අන්න එතන තමයි ඒ කෙනා ඊට පස්සේ එතනට අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ මේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දැන දැන ලෝකෙට බහින්න කැමති වෙන්නේ අන්න මිදෙන්න උත්සාහ කරනවා. අන්න එතකොට තමයි සම්පූර්ණ ත්‍රිසිතින් මිදෙන්න මුනිතු කම්මිතා ඥානෙ ඊට පස්සේ තමයි උතන්ට එන්නේ එයා එතන මිදෙන්න උත්සාහ කරත් එයා ස්ථිර වෙන තැන තමයි ඔය සමාධිය. ඔය සමාධිය ස්ථිර වෙන තැන තමයි පටිසංඛාව තියෙන්නේ. ඔය පටිසංඛාව ඔය උතනින් තමයි සංඛාව. සැක සංඛා කියන්නේ පටිසංඛා. ඔතනින් ඔතනින් තමයි එයා තීරණේ එයාට අවබෝධ ඥානෙන් ධම්මටි ඥානෙ කොහොමද වැඩෙන හින්දා ඔතන හිර වෙන්නේ ඔතන හිර වුණොත් එයා ඇත්තටම සමතේට හිර වුණු කෙනෙක්. එයා මේ ධර්මයේ දහින්න නැති කෙනෙක් හිර වෙන්නේ. නැත්තම් මේ ධර්මයේ ඇහෙන කෙනෙක් තමයි ওই ගමන එන්නේ ওই ටිකත් එන්නේ. එතකොට ඔතන එයා අබ්බැහි වුණොත් ඔය සුඛයක් තියෙනවා ඔතන. ඔතන ඔතන තියෙනවානේ දැන් දැන් ඇත්තටම හැම දෙයක්ම එයා දරුවෙක් කියලාවත් නැතුනොත් දරුවා මරුණොත් අඩන්නේ නැති ස්වභාවයක් එනවා. ස්වභාවය තුළ ඒ ස්වභාවය තුළ ඇත්තටම වෙනමම ස්වභාවයකට එයා මේක ලෞතුරු සුවේ කියලා මේක තමයි කියලා එතනම එයා ඒක මත් වෙවි ඉන්න හදුවත් එහෙම මට මුකුත් ඕනේ නැහැ ගෙවල් ඕනිත් නැහැ මුකුත් ඕනේ නැහැ කියලා අන්තිමටම මෙතන එතන දැන් ඉන්නවනේ එහෙම අය අපිට ඇහෙනවනේ මේ සමහර අය කියනවා. ඒ එතන ප්‍රතිසංකාව පේනවා අපිට. හැම පැත්තෙම බැලුවා. එතකොට එතනින් එතනින් දැන් ඇත්තටම මේ දැන් ඔබතුමිය මේ මේ තරම් හොඳට මේ ධර්මයේ ඇහෙනකොට මේ තරම් හොඳට මේ දේ කනවා කියලා දැන් ඔබතුමියත් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනකොට ඔතන ඉර වෙන්නේ. ඔතන සංඛාර උපේක්ෂා ඥානය මට හරි පැහැදිලි දැන් ඔබ වහන්සේ කතා කරාට පස්සේ මම පැහැදිලි කරන් ගියොත් අර මේක මටත් පැහැදිලි කරගන්න ගම මට අහන කෙනෙකුට උනත් පැහැදිලි කරලා කියන්න තේරෙන්නක් තියෙනවනේ. ඔව්. නැත්නම් මේ වචස්තර මට ඔබ වහන්සේ කියන වචන මං මට වචන වලින් ඔක් කියන්න තේරෙන්නේ නැහැ මේක මේකයි මේක මේකයි කියලා. මට වැටහෙන දේ විතරයි කියා ගන්න පුළුවන්. ඔව් ඒක තමයි ගොඩක් අයට තියෙන ගැටලුවත් ඒක තමයි මේ ධර්මයේ ඇත්තටම අපි හැම පැත්තෙම ධර්මයේ අපි ඒ කියන්නේ අපේ බුදුන් වහන්සේ කියපු වචනේ බැලුවේ නැත්නම් අපිට පාර හොයාගන්න බෑනේ. ඒක නිසා තමයි අපි බුදුන් වහන්සේ කියපු වචනේ හොයනකොට තමයි මේ ඥාන අවදි වෙනවත් එක්කලා ඒ ඥාන මොනවද කියලා බලනකොට තමයි අපිට ඒ වචන හම්බුනේ. බුදුන් වහන්සේ මේ දේශනා කළා තියෙනවා කියලා මේ සේරම බලනකොට. අපි ඇත්තටම මුලින් ඔබතුමිය කිව්වාගේ තමයි අපිට දැනුණු දේ අපි පොතෙන් හෙව්වා පොතෙන් හෙව්වේ. අපි දැන් සමහර ගොඩක් අය ඒක විශ්වාස කරන්නේකුත් නැහැ පිළිගන්නේකුත් නැහැ. නමුත් ඇත්තටම අපිට දැනුණු දේ අපි ඊට පස්සේ පොත හොයලා හොයනකොට පොතේ තියෙනවා. නමුත් පොත බලලා හෙව්වා නෙමෙයි. එහෙමයි. ඔබතුමිය කියපු විදිහම තමයි සමහරලාට බැලුවා. ඒ කියන්නේ බැලුවාම දැන් මේක අපිට දැනෙනවා දැන් මේ. මම දැනෙනවා දැන් සිත වෙනයි සිතට අයිතිත් නැහැ මෙන්න මෙහෙම අවධියක ඉන්නවා. මේක දැන් ස්වභාවය. දැන් මේක ඊට පස්සේ පොත් පෙරලා පෙරලා හොයන මොකද්ද මේ කිය. හොයනකොට තමයි අපිට අහුවෙන්නේ බුදුන් වහන්සේ මේක මේ කියන්නේ කියලා. මේ කියලා තියෙන මේකනේ කියලා. අපි අතනවා මේ ඒ විදිහට තමයි ඔය ඔය වචන නැත්තම් අපිටත් එන්නේ නැහැ. අපි මේ තේරම හොයනවා. ඇත්තම අපිට අපි එකක්වත් අත්හැරියේ නැහැ. අපි මුලින් අපිට දැනෙන දැනෙන ස්වභාවය තමයි අපි අත්‍තරම් බැලුවේ. හැබැයි අවසානයේදී මේකේ මේක දැන් අපිට දැන් ආසවක්ඛ්‍යා ඥානෙ සකස් වුණාට පස්සේ කිසි කතාවක් නැහැ. අපිට කිසි කිසි ගැටලුවකුත් නැහැ. අපි දන්නවා දැන් අපි කොතනද මේ ශ්‍රේවි කියන ශ්‍රේවි කියන යන ගමන ඉන්නේ කියලා. අපිටම ඥානිට අවදි වෙලා අපිටම අවදියක් තියෙනවා. දැන් මේ කෙලෙස් ශ්‍රේවි කියන යනවා. එහෙමයි. කෙලෙස් ශ්‍රේවි කියන යනවා. අපිටම මේකක් තියෙනවා. දැන් සමහරලාට ඒ ස්වභාවයේ නිකන් අර අපිට තියෙන සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියලා ඒකත් දන්නේ පස්සේ. ඒ කියන්නේ මේක දැන් එනවා යනවා. මේක එක වෙලාවක මේ කෙලෙස් ස්වභාවයක් ඉස්මතු වෙන්නේ නැහැ. එතන ඉන්නවා පා වෙලා වගේ. ඊට පස්සේ එහෙම දැන් එන අරමුණු වලක් නෑ අරමුණු වල ගැටලුවකුත් නෑ අපි නිකන් ඔය ඒ වගේ වෙලාවක තමයි අපි ඔය අසපුවකට ගිහලා ඔය ආරාණයකට ගිහලා ඔය කන්දක් උඩ නැගලා උඩ ඈත බලාගෙන ඉතින් අමුතු ස්වභාවයක අපිට ඒක දැනෙන එක අපිට කාටවත් කියා ගන්න බෑ ඉතින් අපි ඔය මේ අතුලාන්තයෙන්ම ඉන්න අර බුදුන් වහන්සේ අන්දවණේට වැඩියා වගේ මේ මිනිස් වාසයෙන් පොඩ්ඩක් අයින්ට වෙලා මේ මේ මේ පටලැවිලි වලට එන්නේ නැතුව මේ අපි ගොඩක් වෙලාවට ආරාණවලමනේ ගත කරේ ඉතින් ඒක නිසා මේ ධර්මයේ දකිනකොට මේ 아무තු මේ මේ මහා සුන්දර ගමනක් මේක අසුන්දර ගමනක් නෙවෙයි. නමුත් ඒක අසුන්දර කරගන්න හොඳ නැහැ. අර එන යන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති ස්වභාවයක් දැනෙනවා. නමුත් ආයිමත් බලනකොට මෙන්න පොඩ්ඩක් හරි දැන ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි තාම අවසන් කළා නැහැ කියලා. එතකොට අපිට තේරෙනවා අපි අර පටිනිස්සක් ගන්න පස්සේ කියන වචනෙට එන්න බැරි බව. ඒතර නමුත් ඒක අපිට හිතලා කරන්න බැරි බවකුත් දැනෙනවා. අපිට දැනෙනවා චුට්ට චුට්ට චුට්ට චුට්ට මේ කෙලෙස් ශරීරයෙන් හැබැයි යනවා. අපිට දැනෙනවා දැන් සමහර අපිට දැන් දැනෙනවා දැනෙනවා වගේ තමයි මේ රහත් භාවයට වැඩි කාලයක් නැති බව. ඒව කියන්නත් හොඳ නෑ. ඕව මගපල කියන්නත් හොඳ නෑ. අපි කියන්න ඕනේ මේ කෙලෙස් ශරීරයෙන් යන එක විතරයි. නමුත් මෙතන අසමාහිත සමාධිය සමාහිත සමාධිය කියන්නේ මේ බුදුන් වහන්සේම ඔය ගෝධික ස්වාමීන් වහන්සේටත් ඔය දේ වෙනවා. ගෝධික ස්වාමීන් වහන්සේටත් මේක දැන් එනවා මේ අනිමිත්ත සමාධිය පිහිටන්නේ ආයිමත් යනවා දැන් ඊට පස්සේ බුදුන් වහන්සේ ගිහිලා ගෝධික ස්වාමීන් වහන්සේ වන්දනා කරලා මේ ස්වභාවය තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට තමයි ගෝධික ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන තීරණය කරන්නේ. එතකොට තමයි ගෝධික ස්වාමීන් වහන්සේ අර ගෙල සිඳ ගන්න. අර සමාධියට අනිමිත්ත සමාධිය ආපු මොහොතේ ගැවසිඳ ගන්නවා. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවනේ මේ මේ මාර්යා ගියතන හොයනවා කියනවනේ. අර ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවානේ මාර්යාට ගියතන කමු වෙන්නේ නැහැ කියලා. ඔය ඔය සූත්‍රවලදී ඔහොමනේ ලියලා තියෙන්නේ. ඉතින් තියෙන තේ ටික බැලුවාමත් අපිට තේරෙනවා බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ එක පසුව මේ මේ සියල්ලෙන් මිදුණු ආර්යයන් වහන්සේ නමක් කියලා. එතකොට තමයි භික්ෂුන්වහන්සේලා ප්‍රශ්න කරන්නේ එහෙමනම් සියදු විනාශා ගන්න කොහොමද එතකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙහෙම සමාහිත සමාධිය අතමික සමාධිය කියන්නේ. එතකොට තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මෙදා එතන අපිට හොඳට ධර්මයේ පේනවා. එතකොට ඒ තුලින් ඒ කාරණාව තුලින් මුලින් මෙහෙම ස්වභාවයකට ඇවිල්ලා මේක එක පාටම මේ ස්වභාවයටමපත් වෙන සමාධිය තමයි මේ මේ අරහත් සමාධිය කියන්නේ. කියන්නේ අරහත් භාවේ නැවත සකස් වෙන්නේ නැති ස්වභාවයක ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස් නැවත සකස් නොවන තැනයි පටිනිස්සග්ගානුපස්සී කියන්නේ. පටිනිස්සග්ගානුපස්සී නැවත ගැට ආශ්‍රව කෙලෙස් චුට්ටක්වත් එයාට මේක හටගන්න නැති බව දැනෙනවා. ඒක කෙලෙස් තියෙනකන් එතන කියන්න බෑ කාටවත්. ඒ කෙලෙසේ එයාටමයි සාන්තිත්‍තික වෙන්නේ. යාම දන්නවා මට තාම මේ මේ ඇලෙන ගැටෙන මේ ස්වභාවයේ කෙලස් තියෙන තියෙනවා කියන එක යාළුවා කෙනා තමයි දැන් ඉතින් ඒ ඒ කෙනාම තමයි දන්නේ සියල්ල දැන් දැන් සේරම ඉවරයි කියලා. එතනින් මිදුණා. ඒ ස්වභාවයටපත් වෙනකන් ඒක කෙනෙකුට කියාගන්න බෑ. දැන් ඇත්තටම ওই ස්වභාවයටපත් වුණත් ඕක කියන එකෙන් පළක් නැහැ. දැන් තියෙන දැන් ඉන්න සමාජයට කීවෙන් පළක් නැහැ. දැන් ඒකෙන් වෙන්නේ මොකද්ද මේ ඒකෙන් වෙන්නේ මේ ඒක පස්සේ පිරිසේ නේ එතකොට හරි යමක් හොයාගෙන යන්න උත්සාහ ඒගොල්ලෝ තියෙන දෙයක් හොයන්න උත්සාහ කරනවා ඒක තමයි ඒක ඊට පස්සේ ඕකත් දෙයක් කරගන්නවා එහෙමයි දැන් ඕක දෙයක් කරගත්තොත් මොකද කෙනෙක් ඉන්නවා ඊට පස්සේ rahatතු දැන් මේක ඇත්තටම දැන් අපි ගාව තිබ්බත් අපි කියන්නේ ඇත්තම කිව්වොත් ඇත්තම කිව්වොත් අපි ඔය වගේ මොකක් හරි කියලා පටලවලා දාලා අතරමං කරලා තියෙනවා මිසක් ඔක කියන්නේ නැහැ. මොකද ඒක අපිට වුණත් ඒක වදයක් කරලා ඒකද අපි රූපයක් දාන්නෙත් නැහැ ඉස්සරහට එන්නෙත් නැහැ. ඉතින් ඕකක් කියලා ඕම තමයි සිද්ධ වෙන්නේ. ඒකේ පළක් නැහැ කාටවත්. ඒක තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන මිදීමක්. මේ මේක ඉතින් අපි දැන් අවසානයේම අපේ මහණින් වහන්සේ මේ ඇත්තටම මේ හොඳයි අපේ මහණින් වහන්සේ අපි අපි ඇත්තටම මේ මහණින් වහන්සේ මේ ගමන සම්පූර්ණ කරන බව පිට වැටහෙනවා. මට ලොකු උපකාරයක් වුණා. ඔව් මහණින් වහන්සේ හිතනවාද මෙතන කෙනෙක් නැතිව නැවත උපදී කියලා? නෑ. උපත්යක්වත් ආත්මයක්වත් මේ ඉන්න මොහොතේවත් දැන ඉන්නවද? නෑ දැනෙන වෙලාවට දැනෙනවා පොඩ්ඩක් මොන හරි වතුර ටිකක් කමන්නේ හරි නැස කතා කරන්න මේ මට දැනෙන වෙලාවට දැනෙනවා මේ හිතන එක නතර වෙන තැන මේක නැවතීමක් තියෙන බව මේ හිතාගෙන මෙතන හිතන අර වංශික වගේ කටවුෂීමක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ මේ නතර වීම තුළ කොච්චර දෙයක් නතර වෙලාද බුදුන් වහන්සේ පෙන්වන්නේ සංඥා අபிසංකරණයක් තමයි මේ අපි අපි ජීවත් වෙනවා කියන්නේ ආත්මයක් තියෙනවා කියන්නේ. සංඥා අபிසංකරණය. සංඥාව අபிසංකරණයක් තියෙනවා නම් තමයි කෙනෙක් පුජ්‍යලේ ඉන්නවා කියන දේ තියෙන්නේ. සංඥා අபிසංකරණයක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ දැන් මේ එන අරමුණ තමයි අපේ දර්ශකේ ඒ නිමිති ඒ නිමිති වලට වැඩක් නැහැ කියලා එයා එතනින් මිදිලා කියන්නේ ඒ රාත්භාවයේ පැත්ත තමයි තියෙන්නේ. ඒ නානාගාමී නැවත උපදින්නේ නැහැ ඒකයි මට ඒකයි දැන් උපදින්න දැන් කිත්තේ දැන් අපි දැන් ආය කතා කරපු තැන දැන් ඔබතුමිය අකෝප්පා චේත විමුක්තිය කියන ගාන. ඒ කියන්නේ සිතෙන් මිදෙන තැන සිතුවිලි වලින් මිදිලා මේ ඥානෙට අවදි වෙන තැන ඒ සිතුවිල්ලට අයිති නැහැ කියන්නේ කෙනා නැහැනේ. එහෙනම් අවස එතන බැස ගන්න නැහැනේ. අරමුණුනේ කෙනා කියන්නේ අරමුණු බැස ගන්න නැහැ නම් අරමුණු වලින් අයින්ට වෙලා අපි කියවනේ සෙනක ගොඩක් ඉන්න තැන හුදකලාවෙද්ද කියලා. එහෙනම් ඕක කියනකොටම කෙනෙකුට තේරෙන්න ඕනි මේ මිදුනට පස්සේ නැවත මෙයා උපදින්නේ නැහැ එතන. ඔය අනාගාමී භූමිය ඉපදීමක් නෙවෙන්නේ සිතනවා කියන එක ඉපදීමක් ඇති කරගන්නවා. එතනම ඉගෙන අරමුණ, ඉගෙන අරමුණ දැස්සනම් එතන එතන ඇත්තටම බැස්සේ නැහැ කියන්නේ අනාගාමී. එතනයි කියන්නේ කියන එක වැටහෙනවා විනාශ ආයතනයක උපදින තැනයි උපත තියෙන්නේ කියන එක. ඔව්. ආයතනය හට ගන්නවා. මෙතන රැවටෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේ සලායතන නිරෝධය කියන එක මේ ආයතන හටගන්නේ කියන එකක් නෙමෙයි. නෙමෙයි එහෙමයි. මෙතන මෙතන අපිට කියන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ දැන් පේන්නේ නෙමෙයි පේනවනේ. එහෙමයි. ඇහෙන්නේ නෙමෙයි ඇහෙනවනේ. එහෙමයි. දැන් දැනෙන්නේ නෙමෙයි දැනෙනවනේ. රස පටිසංවේදීනේ. රස රාග නපටිසංවේදී කියන්නේ අන්න එතනින් මිදෙනවා. එහෙමයි. ඒ ඒ කියන්නේ මිදීම කියන්නේ මේ සිත නැති වෙලා නෙමෙයි සිත තියෙනවා. නමුත් ඒකෙන් මිදෙනවා. ඒ කියන්නේ ඒකට කියලා ගැටෙන එකයි නැති වෙන්නේ. ඒකයි තණ්හක්කයෝ නිබ්බානෝ කියන්නේ. එහෙමයි. රස රාගන පටිසංවේදී රස පටිසංවේදී. එහෙමයි. ඒ කියන්නේ රාගන පටිසංවේදී සද්ද පටිසංවේදී. අන්න එතනයි රාගන පටිසංවේදී කියන තැන සංඥා අபிසංකරණයේ තියෙන රාග පටිසංවේදී තැනයි. එහෙමයි මට ඔබ වහන්සේට සප්තසිරීගම සෝත්‍ය කියන්නේ පංච මහාවීර හිඳනවා කියලා. අන්නේ. මට හිතෙනවා මෙන්න මේ හිඳීම තමයි මේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ මේ. ඒක ඔක්කොම අවබෝධ වෙනවා තමයි සූත්‍රවල පේන්න ගන්නවා. එහෙමයි මට එතන හොඳ එතකොට අර දේශනා කරනවානේ හුඹස් නෑ මට දීර්ඝ යනවා කියලා මේ කන්නාල්. හ්ම්. මෙතන අපි අරමුණ නැවත සිටීමක් ස්ථිරවලින් පෝෂණය කිරීමක් කරේ නැත්නම් එතන පංචමහා විද්‍යාවේ හිඳෙන්නේ ඔව්. එතකොට තෘෂ්ණාවර්තනක් කො මට වැටහිච්ච විදිහ. ඔව් ඇත්ත. ඒකේ මෙතන පොත තිබ්බොත් නේ පොතට ඇලෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට අපි මේ ලොකු ලොකු භික්ෂුන් වහන්සේලා, ඒ කියන්නේ අපි අපි මේ අපි මේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා, මේ අපි සමාජය තුළ පිළිගත් භික්ෂුන් වහන්සේලා. මේ මේ වැරදි තැනක් පෙන්නනවා. ඒ කියන්නේ මේ සමාජයට පෙන්නන වරදක්. ඒ කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ ඒ ගොඩක් අය රැවටෙනවා. ඒ කියන්නේ මේ තණ්හාව නිසයි සිත හටගන්නේ කියලා. ඒක අර වචන වලට ඇබ්බැහි වෙලා යන්නේ. නමුත් ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. සිතක් හටගන්නවා. තණ්හාව දෙයක් තිබ්බොත් ඒකට තණ්හාව හටගන්නේ. තණ්හාවක් එහෙම. ඒකයි බුදුන් වහන්සේ යම් වේදේති තං සංජානාති. යමක් වේදනාව විඳලා දැනගත්තොත් ඒකටයි ප්‍රපංච කරන්නේ. අන්න එතනයි යම් ප්‍රපංචේති කියලා ඒකයි මඤ්ඤණාවට. ඒක තවත් බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා. මේ මෙතන පටිච්චසමුපාදේ පෙන්නකොට පෙන්නනවා වේදනා පච්චය තණ්හා කියලා. එහෙනම්. ඒතර තවත් හොදට පේනවා නාමය පෙන්නකොට පෙන්නනවා වේදනා සංඥා චේතනා කියලා. එහෙනම්. වේදා ධම්මදින්නා චුල්ල වේදල්ල සූත්‍රයේ හොදට පෙන්නනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඒක හොඳට පේනවා චේතනානේ මේ මේ එන්නේ. චේතනානේ තණ්හාවට එන්නේ. එතකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියනකොට ඒ නාමය හඳුන්වන්නේ එතන ඉන්නේ. මේක මේක වට්ටම් වට්ටේදි කියන එක තාතයක් ගැඹුරයි. එතකොට තවත් අතරමංගල. ඒ කියන්නේ මේ දෙවනි වට්ටේ කරගෙන තන මේ දෙයක් හැදෙන තන ඒ තියෙන්නේ. එතන එතන පොඩ්ඩක් අපි ගත්ත උපමා එතනට ගත්ත එක වැරදි එතන. නමුත් අපි මේක ගත්තොත් එහෙම අපිට හොඳටම පැහැදිලි වෙනවා. පොත තිබ්බොත් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඇලෙන්න ගැටෙන්න කොට නැත්තම් පොත නැත්තම් ඇලෙන්න ගැටෙන්න හේතුවක් නැති වෙනවා එතකයි උපාදානස්කන්ධයේ උදේවැය දැකීමයි ආර්යකාන්ත සීලය එහෙනම් උපාදානස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ මේ දෙයක් මෙතන හටගත්තොත් ඒක උපාදාන වෙලා පොත හටගත්තොත් උපාදාන වෙලා හැබැයි පොත කියලා දෙයක් හටගත්තේ නැහැ කියන්නේ උපාදානේ වෙන්නේ නැහැ කියන්නේ හට ගැනීම Nirodhe දකිනවා. හටගත්ත තැනම Nirodhe දකිනවා. අන්න සමුදය අත්ගමයේ දකිනවා. අන්න එතන තමයි පොතේ මිදෙන තැන තමයි නිවන් දකින ඒ ඒ ඔක්කොම තියෙන ආර්ය භූමිය මේ සම්මාදිට්ඨියට එන තැන මිත්‍යා දෘෂ්ටිය මිදෙන තැන තේරම තියෙන උතන. පොත ඇත්ත වෙනවද නැද්ද කියන තැන. ඒ කියන්නේ මේ එන අරමුණ නිමිත්ත අනිමිත්තට එන තැන. මේ මොන වචනේ කිව්වත් ධර්මයමයි ඇහෙන්නේ. එහෙමයි. ඒ හැම වචනේම ධර්මයේ නේද ඇහෙන්නේ. එහෙමයි. ඒකනේ හරිනේ අර දීපෙන් දාන වගේ නේද? එහෙමයි අහෙන්න අහෙන්න නිවෙන ගතිය දැනෙන්නේ. ඒකනේ. හරිනහසකනේ. ඒකනේ මෙතන දැන් තණ්හාව ඇති වුණොත් මෙතන පටිච්ච සමුපාදේ පෙන්නන විදිහටම වේදනාපච්චය තණ්හාවත් එක්කම ගැට ගැහිලා තියෙන උපාදාන කියන්නේ. එතරම් එක්කම ගැට ගැහිලා තියෙන රාගදේශම ඇලෙනවා ගැටෙනවා කියන එක. එතනම ගැට ගහලා තියෙන එතන තණ්හා පොත තිබ්බොත් එතන තණ්හාව ජාතිය භවයේ උපාදානයේ ජරා ශෝක පරිදේව තේරම තියෙන එතන. එතනයි මෙතන අපි දකින්න ඕනි සම්දිස්ථානයේ මේ මේ මේ ස්කන්ධය කියන තැනයි. ඒ ස්කන්ධානම් පාතිභාව කියන තැන. ඒ කියන්නේ මේ ස්කන්ධේ හට ගත්තොත් ಜಾති හට ගන්නවා කියන ඒ ස්කන්ධේ ඒ කියන්නේ මේ ස්කන්ධේ මිදෙන තැනත් මෙතනමයි. ඒ කියන්නේ මෙතනමයි බුදුන් වහන්සේ පෙන්නනවා මදුපිණ්ඩික සූත්‍රය අපිට මතක ඇතේට බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේතං ප්‍රජානාති කියලා. අන්න එතනයි මිදීම පෙන්නන්නේ. ඒ කියන්නේ යම් අරමුණක් දෙන්නේ යම් වේදේති තං සංජානාති දැනගන්නේ ඒ දැන ගැනීම තුළ විතක්ක කරන්නේ සත්‍යයි. ඒක සංජානාති කිව්වේ ඒකයි. සංජානාති කිව්වේ ඒක ඇත්ත දකිනවා කියන එක. යම් වේදේති තං සංජානති සංජානතං විතක්කේතං විතක්කේතං ප්‍රජානාති. අපජානාති කියන්නේ ඇත්ත දකිනවා ප්‍රජානාති. අන්න එතනයි මිදෙන තැන. දැන් බුදුන් වහන්සේ රැවටෙන තැන පෙන්නනවා පෘථග්ජන භූමිය පෙන්නනවා යම් වේදේති තං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේතං විජානාති. ඒ විජානාති කියන්නේ එයා රැවටෙනවා බාහිර පොත ඇත්ත වෙනවා කියන්නේ. අන්න එතනයි උපාදාන වෙන තැන. එතනයි තණ්හා මේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදාන භව ජාත් ජරා මරණ තී. අපි නිර්මලව මේ ධර්මයේ අදමුල මැද අපි හැම විදිහෙම ඔබතුමියට දැන් පැහැදිලි කරගලා තියෙනවා. එහෙනම් මට ඔබ වහන්සේගේ දේශන අහනකොට තමයි ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලේ කෝටි පහක් මගපල් නිවන් අවබෝධ කරේ මේ හැම රහතුන් වහන්සේ නමක් හැම කෙනෙක්ම දේශනා කරේ මේ දේ නිසානේ ඔව් ඒක ඇයි අද මේ දේශනා මේ විදිහට කරන්න ගත්තොත් ආයෙත් ප්‍රඥාව තියන අය මට මේ ගණපදේ මට හම්බෙන්න දෙක ඇහුණා විතරයි මම නිකන් මහ වෙනසක් දැනෙන්න ගත්තා ඔබතුමිය ඔබතුමිය අපේ pages වල දකින්න ඇති අපි විශාල ඒ කියන්නේ අපි මේ pages වලට දානකොට අපි දැක්කේ මේ pages වල නිවන් දකින්න බෑ කියන එකක් තමයි තිබ්බේ. ওই Facebook එකේ. ওই Facebook එකේ තිබ්බේ මේ මේ දිව්‍ය ලෝකයේ ගිහිලා නිවන් දකින්න එකක් මේ මේ අපි ඒවා කියන්නේ නැහැ මේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා කරන මේ අපරාධයක් ඒක මේ අපි මේ Facebook එක නිකන් අපි අධ්‍යයනය කරලා බලනකොට අපිට හිතුන මේ මොන අපරාධයක්ද මේක නිවන් දකින්න බැරි අදහසකින් තමයි සේරම තියෙන්නේ බලනකොට පස්සේ හිතුවා මේකට මහා පරමාණු බෝම්බයක් දාන්න ඕනේ කියලා ඊට පස්සේ අපි හිතුවා මුළු තේජස් සේරටම අපි දැම්මා කාලේ වැලිතලාවට සැඟව ගිය ඒ මහා පරම සත්‍ය අපි හෙලි කරමු කියලා ඒ උතුම් සත්‍ය සත්‍ය ධර්මයේ නැවත ඉස්මතු වෙනවා කියලා. දාලා අපි කවි දැම්මා. ඊට පස්සේ අපි සින්දු දැම්මා. මේ මිනිසුන්ට යන්නේ ඒවනේ මිනිසුන්ට දැනෙන විදිහට දැම්මා. ඒත් අපි නවත්තේ නැහැ. ඊට පස්සේ දැන් අපි ඒව සම්පූර්ණ කපනවා. අර අයට දරා ගන්නවලු කප කප යනවා. නැවත නැවත නැවත අලුත් විදිහකට විවිධාකාර විදිහට අපි ඊට පස්සේ ප්‍රතිපදාව දාන්න ගත්තා. මේ සිත දකින සිත දකින මැදෙන් මිදෙන තැන මේ සියලු දුකෙන් මිදෙනවා කියලා මේ ගොඩක් ඒවා අපි ඊට පස්සේ අපේ දේශනා ගොඩාක් අපි Facebook එකට හලන්න ගත්තා ඊට පස්සේ ඊට පස්සේ දැන් ඔය ලෝතුරුත්වයේ ඔය ඔය නිවන් දකින්නට කාලයයි ඒ වගේම යනවා අතර බුද්ධෝත්පාදෝ කියලා pages යනවා ඇත්තටම මේ අනිත් ඇඩ්මින්ලාට ඒ කියන්නේ pages හිමියන්ට දැන් ඔය සමහර pages වල ඉන්නවා ලක්ෂයක් විතර විශාල පිරිස. ඒ page එකට දෙයක් දැම්මම මේ ලක්ෂයටම යනවා ඒක. ඒ ෂණේම යනවා ඒගොල්ලන්ගේ ෆෝන් වල තියෙන page වලට. දැන් කොහොමරි පරිවිඩේ ගිහිල්ලා තියෙනවා. අපිට හොඳට දැනෙනවා. දැන් ගොඩාක් අයට තේරෙනවා මේ මේ මේ මේ මේ මේ ලබන්න පුළුවන් මගේ ඵල මේ මේ දුකෙන් මිදෙන මේ කාලෙත් මේක පුළුවන් කියන එක දැන් ඒගොල්ලෝම කියනවා. ආයෙත් මේක නොදැන අපි බාහිර ලෝකයක් නිත්‍ය කරගන්නේ අපිට ආවනම් යම් දුකක් ඒ දැන දුකම හටාරම් තියෙන්නේ. අපි අපේ දේශනාවල ඇහුණා නේද? රහතන් වහන්සේලාගේ යුගයක් නැවතත් එනවා කියලා දාන තියෙනවා. අන්න ඒවා මේ මිනිසුන්ට දෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිසුන්ගේ පපුවට ගලේ මේව වද්දන්න ඕනේ. මේ රහතන් වහන්සේලාගේ යුගයක් එනවා කියන එක වද්දන්න. අපි දැම්මා මේ කොරෝනා වසංගතයේ මොහොතේ මෙච්චර මිනිස්සු මැරෙන මොහොතේ මේ ආධ්‍යාත්මික දියුණුවයි අවදි වීගෙන එන්නේ කිය. එහෙමයි. ඒ ඒ ඒ මේ අවදියක් ඇති කරන්න. ඒ කියන්නේ අත්‍තරම ඊට පස්සේ අපිට ගොඩාක් ප්‍රශ්නත් දාලා තිබ්බා. අපිට දාලා තිබ්බා ඔයා කොහොමද මෙහෙම කියන්නේ? කොහොමද නිවන් දකින්නේ? මේ ගොඩක් මේ භික්ෂුන් වහන්සේලා ඇත්තටම මේ පේජ් එක හරහා ප්‍රශ්න කරා ඇයි මෙහෙම දාන්නේ? ඇයි මේ මුසාවස් කියන්නේ? ඇයි මේ බොරු කියන්නේ? ඊට පස්සේ අපෙන් ඇහුවා බහැද් මේ ප්‍රසිද්ධ වික්ෂණාත නාම කියනත් සතුටේ සතුටු නැහැ මේ එයා ප්‍රසිද්ධයි එයාට ගොඩක් අනුගාමිකයෝ ඉන්නා එයා කෙලින්ම ඇහුවා කොහොමද නිවන් දකින්නේ අපිට කියන්න කියලා ඊට පස්සේ අපි විනාඩි 5න් පැහැදිලි කරා මග විනාඩි 5න් මග පැහැදිලි කරාම උන්වහන්සේ සම්පූර්ණ නියඩ වුණා. උන්වහන්සේට කට උතර වචන නැති වුණා. උන්වහන්සේට මුකුත් කියාගන්න බැරුණා. ඊට පස්සේ සමහර අය ඇහුවා මූලාශ්‍රය මොනවද කියලා. ඔබ ඉදිරිපත් කරනවට මූලාශ්‍ර ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ මූලාශ්‍ර මේ සූත්‍ර විටකෙන් කියන්න ගත්තාම වමනේ කරා වගේ හරියට උන්වහන්සේලාට හිතා ගන්න බෑ මෙයා සේරම ත්‍රිපිටකේ කටපාඩම් කළා වගේ කියනවා කියලා. උන්වහන්සේලාට හිතා උන්වහන්සේලා හිතුවා මෙයා මුකුත් දන්නේ නැහැ කියලා. පස්සේ උන්වහන්සේලාට තේරුණා මෙයා එහෙම නෙමෙයි මෙයා මේක අතුලාන්තෙටම கிඳා බැහැලා මේ එලි කරනවා කියලා. ඊට පස්සේ තමයි සේරම දැන් නිහඬයි. දැන් හරියට නිකන් ගිනි ගිනි ගොඩක් පත්තු වෙලා නිවිලා ගිහිල්ලා වගේ. හැබ ෆේජ් එකම දැන් ඒ අයටම දැනෙනවා. ඒ අය නොකියුවත් මේ දැන් තියෙනවා මේක කියලා. අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා කියලා. අපිට කියන්න පුළුවන් නම් වලින් නම් වලින් කියන එක හරියනෑ ඒගොල්ලන් ප්‍රසිද්ධ ඉතින් මේ අතරම මේ මේ අතරම රහතන් වහන්සේලාට අනාගත භූමිය සකස් කරන්න ඕනි කරන වටපිටාව සැලසීම පමණයි මේ කරන්න කියලා අපි වෙනම දැම්මා. එහෙම දැන් මේ වටපිටාව අපි සලසා සලසා දීම කළ යුතුයි. ඒ ආර්ය භූමිය අවදි වුණු කෙනෙක් ආර්ය භූමියටපත් වුණු අයකේ ආර්ය භූමියට පරිසරයේ සෑදීම සඳහායි මේ කටයුතු කරන්න කියලා අපි දැම්ම ඊට පස්සේ. ඒක ගොඩක් ඇහැට සනේදනේ තියෙන. ඇත්තට මේ දේ දැනුත් සිද්ධ වෙනවා. ඇත්තට අපි සමහර වෙලාවට සමහරලාට අපි දන්නේ තව මේකේ ගොඩාක් කට්ටිය නැති බව දකිනවා. මේ සත්‍ය සත්‍යට අවදි වෙච්ච අය අඩුයි කියලා අපි දකිනවා. ඉතින් ඒක කමන්නේ. අපිට ඒක අදාළ නැහැ. කවුරු කරත් එකයි අපිට නැත්ත් එකයි මුකුත් අදාළ නැහැ. අපිට දැනෙනවා මේ මේ විය යුතුයි යුතුයකමක් මේක මේ කියලා මේක ලොකුට පොඩි මේක කවුරු ඒක බැන්නද නැද්ද අපිට මුකුත් අදාළ නැහැ. ඒ සේරම පෘථග්ජන භූමියට ඉඳ තියෙනවා. ඕවනම් බහින්න පුළුවන් ඕන දෙයක් කියනකොට. නමුත් මේ සත්‍යමයි. සත්‍යමයි එහෙනම්. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ අනාගතේ ඉපදෙන පොඩි දරුවෙකුට හරි මේ යමක් ඉතුරු වෙන්නේ අපි මේ අවබෝධ කරගත්ත දෙයක් තියෙනවනම් ඒක තියලා ඒ කාට හරි ගන්න පුළුවන්. අනිත් එක මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ ආරි භූමියේ පුජ්‍යලයෝ නැහැ. එහෙමයි. මෙතන තියෙන සබදාම විතරයි. අපිට සබදාම කියන්නත් බෑ ඒකත් දෙයක් නේ. නමුත් මේතනට අවදි වුණාට පස්සේ අපිට ඔය පෘථග්ජන අදහස් නැහැ. එහෙමයි. අපිට අපිට තියෙන්නේ අපේ යුතුයකමක් විතරයි. ඒස ඒක අපි අපි අපි ඒක කරා ඉච්චර. ඒක හොඳ වුණත් එකයි ඒ කියන්නේ අපිට ඒක බැන්නත් එකයි නැතත් එකයි ඒක හරියෝ වැරදියෝ අපිට කිසිම ඒ අන්තවල නෑ අපි. අපිට දකින්න දෙයක් දැක්ක දේ ප්‍රත්‍යක්ෂයි. දැකපු දේ කිව්ව පමණයි. එච්චරයි. ඒ දේ තව කෙනෙකුට දකින්න පුළුවන් බුදුන් වහන්සේ කිව්වා වගේ එන්න ඇවිල්ලා බලන්න ඔබට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරක් බාර ගන්න කියලා. ඒක අපිට ඒක වෙන අදහසක් නැහැ. ඉතින් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ නම් ඒක කාටවත් වඩා නැහැ. ඒක තව කෙනෙකුට ප්‍රත්‍යක්ෂ නම් ඒක අනිත්‍යයට ඵලකුත් නැහැ. එහෙම. ඒ කෙනාට උප්පත්තියක් නැත්නම් ඒ කෙනා දුකෙන් මිදෙලා නම් ඒකේ කෙනාගේ ඒක කෙනාගේ නෙමෙයි කෙනෙක් නෙමෙයි මේ වචනනේ ඔක්කොම ඒක ඒක ඇවිල්ලා ඒක එක්කෙනාගේ මිදීම. ඉතින් සාදු සාදු කියන්න ඕනි. අනේ මේ දුකට මේ සතෙක්ගේ මේ මේ පේන්නේ මේ මිනිස්සුන්ට මේ කොහොමද මේ දේ වෙන්නේ කියලා. මේ පිළිසිඳ ගන්නට පේන්නේ තමන් මේ මොහොතේ නැති වුණා මොහොතේ කොයිද කියලා. එහෙමද වහන්සේ මං කියන්න ගියේ ඉස්සෙල්ලා දැන් අපි මේ දුක හදාගෙන තියෙන්නේ මේක නොදැක නිසානේ මේ මම විසින් මේ හිතින් හිතලා මේක කරගන්න කියන එක මේ බාහිරයක් සත්‍ය කරගෙන ඉන්නේ මම මේ අර ඩයිනමෝ ඩයිනමෝ උපමා එහෙම එහෙම ඒක හරියට එහෙනම් එතකොට අයනස අපි අපේ ජීවිතේ අපි දුකයි කියලා බාරගත්ත දේවල් දිහා ආපහු හැරලා බලනකොට අපි මේ සත්‍ය නොදැක නිසානේ මේ දුක හදාගෙන දුක් විඳලා තියෙන්නේ කියන එක දකිනකොට අර සිතුවිල්ල හරි වේගෙන්න කියනවා වගේ දැනෙනවා ඒ කියන්නේ ඒකනේ අනිත් මේ මේ බලන්නකො මෑණිනවස මේ මරණය කියන්නේ සිතුවිල්ලක් එහෙමයි එහෙමයි මේ සම්මුතිය හදාගත්ත මේ මේ ඔක්කොම සිතුවිලිනේ අපි මේ අපි මේ හැමදේම අපි මේ ආසාව කියන්නේ මේ ඔක්කොම සිතුවිලි කොටගෙන ඉන්නේ මේ අපි මේ මේ දාගෙන පිච්චමල් සමන් පිච්චමල් රෝසමල් රෝස පාට කහ පාට නිල් පාට මේ මොකද්ද මේ විකාරේ මේක අවබෝධුනාම තමයි ඔබ දැනෙන්නේ අවබෝධුනාම දැනෙන්නේ මේ මරණය කියන එකක් නෑ කියනවා එහෙම මම ඒකත් වහන්සේ දේශනා කළ කීදී කරන පටන් ගත්තා අපි සම්මුතියක් තුළ මේ මරණයක් කියලා එකක් හදාගෙන ඒ ඒක මෙහෙමයි මෙහෙමයි වෙන්නේ ඒක මෙහෙමයි වෙන්න ඕනේ කියලා තවත් සම්මුතියක් ඒකට ගොඩනගලා එහෙම ගොඩනගලා මොනතරම් මුලාවක් කරද මේ මරණයකින් තන මිනිස්සු ඉන්නේ කියන එක. ඊටි එයා ඊපස්සේ මර බියක් තියෙනවා. මැරෙයි කියලා බයේ ඉන්නවා. ඊට පස්සේ මේක මහා ලොකු අර අවුලක් කරගෙනනේ. එහෙමයි. ඊට පස්සේ ඒක තව අය මරන්න යනවා. මාව මරයි කියලා හිතලා අනිත් අය මරන්න යනවා. මේ මහා පිස්සු. එහෙමයි. ශාසනීය බලන්න සල්ලි හොයාගෙන මේ මේ යන්නේ මේ මොනවද මෙයා මේ කරන්නේ කියලා. එහෙමයි. සපවිදිනවා කියලා කරන විකාරය බලන්න. ඒ කන දේවල් පස්සපැත්තෙන් යනවා. කොච්චර මේ සාහිත්‍යපත් කන්න වෙන්නේ මේ මේ වනේ. බදු පස්සට. එහෙනම්. පව් කියලාත් හිතෙනවා. එතකොට කනේ ඔක්කොම පස්සපැත්තෙන් යනවා නවත්ත ගන්න. එහෙනම්. <laughs> account එකේ කෝටි ගාණක් තියනවා කිව්වත් මේ මිනිහට ගෙනියන්න පුළුවන් නෑ. එහෙම <laughs> ඒ මිනිහා පව් නේද මේ මිනිස්සු අසරණයි නේද එහෙම අසරණයි ආන්නස කියන්නේ බුදුරජාණන් වහන්සේට මොන මහා කරුණාවක් උපදින් නැද්ද මේ ධර්මය අවබෝධ වෙලා ඒකනේ මේ ලෝක සත්‍යය මුලාවකට වැටලා විඳින දුක දකින්නකොට අපිට දැන් මේ අපි දීරිකරන අපි හදාගත්ත මුලාවෙන් ඒකනේ අපිම හදපු ලෝකයක් මේ කියලා අපි දන්නවා මේ ලෙඩ අපි ලෙඩ රෝග මේ ඔබ වහන්සේ දේශනා කරන දේක මම මට හිතර දැනෙන දේවල් ගැන මේ ලෙඩ රෝග කියලා අපි මෙන්න මේ හදාගෙන තියෙන අන්දාගේ සිතුවිල්ලක්නේ මේ මේ මොහොතේ ඊගාව එක හදනවා මේ දැන් ජෙනරේට් කරන මේක බයිසිකල් ඩයිනමෝ උපමාව අති විශිෂ්ටයි අති විශිෂ්ටයි මේ දැන් ලයිට් එක මේ දැන් මේ දැන් කරකින සංකාර මේ දැන් ලයිට් එක පත්තු වෙනවා පත්තු වෙනවා ඒකට අපි දා ගන්නවා සංඥාවක් ඊට පස්සේ අපි මේ ලයිට් එක දාගෙන අපි මේ පිස්සු ගමනක් යනවා. අයියෝ ඇත්තටම මේක හරි චමත්කාරයි මේ ධර්මයේ. මේක හරි ඇත්තටම දැන් මේක මේ ඇත්තටම උපමා එන්නේ එකත් හරි ආශ්චර්යයි. මේක අපි අර අධිවේගී මාර්ගයට වාහනයක් දානවා කියපු එක ඒකත් අපිම අපිට මේ දිහා බලන් ඉන්නකොට පාරයකට අපිට හිතෙන දේ මේ ධර්මයේ පේන හැටි ඔය දාන්නේ. එහෙනම් ඉතින් ඔබතුමීලා ධර්මේ පිළිද ගත්තාම ගොඩක් ඒවා පෙයි. ওই ගස්වල ඔය පොළවට එතන නිකන් ලොකු නිදහසක් තියෙනවා වගේ. ඔව්. අර කියන්න තේරෙන්නේ නැහැ නේද? මොකද ඒ වචන වලට මට තේරෙන්නේ නැහැ වචන. අන්නේ මේ මේක දැනෙලා පැවිදි වෙන්න ඕනේ කියන්නේ. මේක නොදැන පැවිදි වෙනවා කියන එකෙන් එයාට ඒක එපා වෙලා නින්නේ. දැන් අපේ මෑණින් වහන්සේ කලින් අපේ කතා කරපු මෑණින් වහන්සේ මුලින් කතා කරපු දේ ඔබතුමීට ඇහෙන්නේ නැති. එහෙම එහෙම. එතකොට එතුමියට පැවිදි ජීවිතෙත් එපා වෙලා තිබ්බා වගේ තියෙනවා. එහෙම. පැහැදිලි කරාට පස්සේ එතුමියගේ එතුමියගේ ඒ බුද්ධානම්බන ප්‍රීතිය, ඒ කියන්නේ එතුමියගේ අර යටිකුරු දෙයක් උඩුකුරු කරා වගේ උදාන වාක්‍යයක් කියුණා වගේ එතුමිය අදහස් ප්‍රකාශ කරේ. එහෙමයි. ඒ මහණින් වහන්සේ මුලින් කලකිරීමට මේ වගේ අදහසක් මේ පැවිදි වුණාට මේක මේ වැඩක් නෑ වගේ නමුත් උන්වහන්සේට මේ ටික පැහැදිලි කරාම උන්වහන්සේ පුදුම පිබිදීමකටපත් වුණා සාදු සාදු කියන විදිහට දැක්කද මෑණින් වහන්සේ එහෙම විතරං වාග්යද්ද උන්වහන්සේට ඒක ඇහිච්ච එක කියලා හිතන විතර අපිට මේ වුණා ඇත ඒ කාටවත් හොදක් නැතුණත් එතුමියට හරි හොදක් වුණානේ කියලා හිතන එහෙම එහෙම කී දෙනෙක් ඒ පිහිට ලබන ඇද්ද කියලා දැනුණා එතකොට එහෙම ඇත්තමයි මහින්දස නේද? අපි ඇත්තම මේ මේ මේ විදිහට අපි මෙහෙම ඇත්තම දැම්මේ නෑ. මේ කොරෝනා වසංගතය නැත්තම් මේක කාටවත් හම් වෙන්නේ නැහැ. මොකද මේ වසංගතය හැදිලා ඇත්තටම අපිත් නැති වෙන්න ගියා. මොකද මේ කාය කොහොමත් කොයි මොහොතේ හරි පොළොවට වැටෙනවානේ. ඒක නවත්තන්න බෑ. ඉතින් මේ මේ මේක අපිට දැන් මේ හුස්ම ඔන්න මෙන්න දැන් අපි එක එක දිනයක රාත්‍රියේ අපිට තේරුණා මේ මේ මේක දරා ගන්න බෑ මේ හුස්ම මේ මොහොතේම ඒගා හුස්ම ගනින්ද නෑ වගේ මේ ඒ තරමට මේක අන්තිම මොහොතට ඇවිල්ලා ඒ මොහොතේම හිතුණා ඒ මොහොතේ හිතුණා ඇත්තටම සිතුවේ සකස් වුණා සිතුවිල්ල සකස් වුණා මනස සකස් වුණා මේ ඔක්කොම අමාරලා යන්න ඕනේ කියලා ඊට පස්සේ දවසේම ගත්තා ඊට පස්සේ දවසේම ගත්තා ඊට පස්සේ දවසේම කියාගෙන කියාගෙන කියාගෙන ඒකයි පැය 14 දේශනා කියලා එහෙමයි. ඊට පස්සේ හවස පටන් ගත්ත එක ඊට පස්සේ දවසේ එළි වෙලා දවල් 10 වෙනකනුත් කියනවා. එහෙමයි. කොයිතරම් එක දිගට කියනවද එතකොට? <laughs> කියනවා කියනවා කියලා සමහරට කාට රැවුණා නම් පිස්සු කියලා හිතනවා. <laughs> ඒ තරම්. මේ මේ හිත හැදෙන හැටි, ඇති වෙන හැටි, නැති වෙන හැටි, මේකේ ගැඹුරාන්තේ මේක සබාදාමක් විතරයි මේක අවිඥානික නෑ අවිඥානිකයි මේක කතාව මේක මේක කියාගෙන යනවා වමනේ දැම්ම ඇත්තටම ඒ කාලයක් තිස්සේ මේක සත්‍ය ගිලගෙන හිටපු ඒ සත්‍ය වම වමනේ කරා වගේ දෙයක් තමයි කළේ. අන්තිමට මේවා විනාඩි 40 මේ කඩ කඩ කඩ කඩ විනා මේ මේ YouTube එකට දැම්මා. ඒතකොට දේශනා 24ක් වෙලා තියෙනවා තමයි. එහෙමයි මට මම ඒ දේශනා ටික තමයි අහන්න පටන් ගත්තේ. ඒක නිකන් සමහර ඒවා අහන්න අපහසුයි. මොකද ඔය දැන් සමහර වෙලාවට අපි කියන භාෂා ශෛලිය. ඒ කියන්නේ අපේ මේ අපිට මේ ලැබුණු සොරාලේ අපිට මේ අපේ දෙමව්පියන්ගේ මේ හම්බුණු මේ කරගජ කය. එහෙම නැත්නම් මේ මුත කලාවරේ. මේකේ ස්වභාවයනේ ඔය තියෙන්නේ. ඔය වචන උච්චාරණ සද්දාරම ඔය පොඩක් දෝෂ තියෙනවා කියලාත් හිතුණා. සමහර තැන්වල මම පරිස්සමෙන් ඉතින් ගන්න ඕනේ මහණින්වහන්ස මේ අදහස විතරයි ගන්න ඕනේ. එහෙමයි අර එහෙමයි අර මොකද මේ අපි දැන් දහම ටික අපිට නොලැබෙනවා අපි කෙනෙක්ගේ අලුවක් තියෙන තැන දකින්න ගත්තොත් අපිට මේ ධාමි ගන්න තියෙන ප්‍රයෝජන නැති වෙලා යනවා. ඉතින් පළක් නෑ. මම ඇත්තටම සිද්ධාර්ථ අපතුමා ඔව් සිද්ධාර්ථ තාපසතුමා ගෑනු ළමෙක් වගේ ලස්සනයි කියලා රූපෙට වශී වෙලා හිටපුවා ඒ කාලේ කොච්චර ඉතියා ධර්මයේ වෙයිලා. එහෙමයි. මට උදාහරණයක් මේ මේ වක්කලීමේ කුණු කර කුණු ශරීරය අධ්‍යාවාගෙන මොකද කරන්නේ කියලා අහනවා. එහෙමයි. එතකොට තේරෙනවානේ දැනුත් මේ කියන කෙනාගේ පුජ්‍යල රූප කායක් අල්ලගෙන නම් පළක් නැහැ. ඒකයි අපිව දාලත් නැත්තේ ඒකයි. ඒව පස්සේ මේ මේ පු탁ජන භූමිය සැරිසරන්නේ ඒවනේ අල්ලගන්නේ. එහෙනම් එක්කෝ අල්ලගනි රූපය අල්ලගනි එක්කෝ ඔය ඉතින් ඇත්තටම තේරුමක් නැහැ. ඉතින් බුද්ධෝත්පාදෝ කියලා දාලා ඇත්තටම මේ සිද්ධ වුණේ ඒකනේ. සත්‍ය ඔය තියෙන කාලයක් තමයි එකෙන් අරිනා සුදා වුණේ. ඔව්. ඒතරම් බුද්ධෝත්පාදෝ කාලේ ඇති වුණා කියලා මට නේද මොකද බොහෝ දෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටිය ගැලවිලා කියන්නේ. ඔව් ඇත්තටම මෙහෙනින් ඔය දාලා තියෙන නම තමයි හරි නම. දැන් මේ මේක අපි તો මොකක් හරි නමක් කිව්වා කියලා ඔය නම දාපු නෑනේ. එහෙමයි. ඒකම වැරදි මෙතන හුලා. දුනා තමයි මේ හිතත් තුළ පිටක් දකින්නවා කියන්නේ. ඒකනේ. ඒක ඇත්තටම ඒක ඇත්තටම ඒක ඒක තමයි බුද්ධෝත්පාදේ. ඒක මම එහෙම මම ඔය ඔය අමදියා බලලා මේ අහන ගමන් ඒක ගැන හිතුවට අවසන්. ඕක එකපාරක් ගැහුවා. අපි නියම විදියට ගෙවුවා එච්චකුර දාලා බුද්ධෝත්පාද කියලා YouTube එකෙන් දෙන්නේ නැහැ. ඕපන් කරලා දෙන්නේ නැහැ. එක එක විදියට ගැව්වා. ඊට පස්සේ ගැව්වා ওই විදියට ඩබල් D දාලා බුද්ධෝත්පාද කියලා. ස්පෙලිං විතරයි නකුරු වැඩක් නැහැනේ. අර්ථය එකයි. ඒකේ ඕකේ වුණා. ඕක දෙන්නේ අර අර අර බුද්ධ කියන වචනේ මේ එහෙම දාන්න දෙන්නේ ඕක ඇත්තටම උත්සාහයෙන් තමයි ඇත්තටම ඒකත් ඇති කරන්නේ. ඒක නැත්තම් ඒක ඒක නම දෙන්නේ නැහැ දාන්න. ඒක නිසා ඔය ස්පෙලිං වල වෙනසක් තියෙනවා. ඔතන ඔව් බුද්ධෝ සාසක ඩබල් ඩී ඕ දාත ඒකයි. ඉතින් ඒක අපිට වුණේ දේ වෙනින්දයක් නේ අපිට වැඩක් නැහැ නේ අත්තට මේ අපි මේ ස්පෙලිං හරි දාලා ඒවා අපි අපිට වැඩක් නැහැ. අපිට ওই භාෂාව අපි දන්නවනේ වැරදි කියලා කොහොමද? <laughs> කෙනෙකුට හිතන්න පුළුවන් මෙයාට ස්පෙලිං වැරදිලා කියලා. ස්පෙලිං වැරදිලා නෙමෙයි ඕන කමින් කළා. ඒ වanse කියනවනේ මම කවුද කියලා හොයන්න ඕනේ මම කියන දේ විතරක් ගන්න කියලා. ඒ නිසා ඒතර වanseගේ නම්බරයක් තිබුණේ නැත්තම් මේ දහම ඇහෙනකොට අහනකොට වanse කතා කරලා මේ වගේ උත්සව ගන්න හිතුණා. ඒකට මට ඇත්තටම නම්බරයක් තිබුණේ මට අහම්බෙන් අර මේ නිවාසයේදී නම්බරේ හම්බෙලා උන්වහන්සේ මට දුන්නා මේ නම්බරේ. මොකද ඒකෙන් තමයි මට මේ ඇත්තටම අර අද ගොඩාක් දේවල් ලිහිලා ගියා. අන්න මගේ මග හුඟක් තවත් පැහැදිලිව ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් මට ගොඩ නැගෙනක් දැක්කා. ලැබුණා. ඒක ගොඩක් අයට ඇත්තටම අපිට ඒ ඒ දේ කියනවා ගොඩාක් අයට. නෑ මොකද මම අවදි වුණා වගේ එකක් උනේ අර මං කිව්ව මට වචන දෙක ඇහෙනකොට ඒ අපි සිතක් ඇත නෑ වුණා නෙමෙයි. ඇහෙනවා කියන්නේ. නමුත් මේ දේශනා කළ සම්මුතියක් නිත්‍ය කරන කතාවකට නෑ කියලා කිව්වට කියන අසතනේ කතා කරලා තියෙන්නේ. මේක හරියටම කියන්නේ හිතත් ඇති වුණාම හිතන බවක් තේනවා නෙවෙයි මේක හිතනවා කියන එක. ඒ වචනෙන් තමයි ආයෙත් මාස මට බොහෝ දේ දෙන්න ගත්තේ. ඇත්ත නේද? එහෙමයි. ඒ කියන්නේ ඒක නැත්නම් අපි හිතත් නිත්‍ය කරන් හිතත් කියලා දැකලා තියෙනවා. ඔව්. අපි නෑ මේක හදාගෙන බලනවා. අපි මේ හදාගෙන බලනවා. අර අර බයිසිකල් ඩයිනමෝ තමයි ඒත් මේ. මේ අපි හදාගෙන බලනවා. එහෙමයි. එතකොට බලනකොට අන්ත දෙකක් නැහැ. එහෙනම් අජ්‍යත් බහිද්දාම නැති වෙනවා. අයි මේ හදාගෙන බලන්න අපි මේ පේනවනේ මේ හිතනවනේ. එහෙනම් එතකොට බාහිර අන්තයක් හම්බ වෙන්නේ නැහනේ. එහෙනම් එතකොට මේ අපි හිතාගෙන බලනවා. දැන් ඕක ඇත්තටම කියන්නත් හොඳ නැති මේ කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා අපි මේ ආරාහන සාරලාට අපි ලොකු අපේ ප්‍රසිද්ධ වික්ෂණාසලට අපි ඔය කිව්වහම ඒක වෙන්නේ කොහොමද බලන්න රූපකාණ්ඩේ බලන්න අභිධර්මයේ ඔය කියන්නේ ඔය කොහොමද කියන්නේ මේ අපේ රූපකාණ්ඩ රූප 28 දිහා බලන්න කියනවා. අනේ ඇත්තමයි. ඉතින් ඔබ වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරනනේ කාක්කා දැන් උදාහරණේ අරගෙන ඇත්තට මේ කාක්කා කියන තැන අපි දැනගෙන හිටියේ නැත්නම් අපි කාක්කෙක් දන්නේ අපි රූපයක් කියන වර්ණසටහනක් විතරනේ. නමුත් අපිට මේක බාහිරින් දුන්නනේ මේ ඊට පස්සේ අපි සිතුවිලි කීයක් එතන හදලාද? කළු පාටක් කියලා එකක් දාගෙන ඊට පස්සේ ඒක කාක් එතනින්ම පැහැදිලි නාරිනවා. ඒක ඇත්තටම ඇත්තටම මෙතන එතන තියෙන්නේ මහණෙනාට ඇත්තටම මේ shabdete රූප. ඒ කියන්නේ පළවෙනි පාරට ඔය හැඩතලයට ඔය සද්ද අපිට දාපු එකයි. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඇහුවනේ අම්මේ මේ මොකද්ද කියලා. ඒතර අම්මා දුන්නානේ සද්දයක් මේක කාක්කා කියලා. ආ කාක්කා. අන්න අපි එකතු කරා. චිත්තේ. ඒ එතන ඉඳන් අපිට කාක්කෙක් ඉන්නවා. එහෙනම්. ඒතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරය එතනමයි. කාක්කා. එහෙනම්. ඔව්. සබ්ද. සත්‍යයි මේ ඇත්තටම බුදුන් වහන්සේ මේ ditta sutta muta කියන එක අපිට වෙන දැන් සමා තමට මේ දේශනා තමට ඔබතුමිට ඇහෙන්නේ නැතුව ඇති වෙනස් විදිහකට අපි පෙන්නනවා. ඒවා ගැටණය වෙන ඉඳ අපි වැඩි දාන්නේ. ඒ කියන්නේ මෙහෙම. ditta sutta කියන්නේ ප්‍රධාන දෙකනේ. එහෙමයි. ditta sutta. ඒ කියන්නේ දැන් ඕන කෙනෙක්ට තේරෙනවා මේ ධර්මයේ බැලුවාම සෝතේ කියන්නේ ශබ්දේ නං. සෝතා සෝතේ කියන්නේ ශබ්දේ නං. ඒක සෝතාපන්න වෙනවා කියන්නේ ඒ මාර්ගයටත් සෝතේ නම් කියන්නේ. ශබ්දයටත් සෝතේ නම් කියන්නේ. ඔය ඔක්කොගේම තියෙන්නේ රූප කලාප බැලුවාම අපිට පේන ඕජා කියලා. ඔව් ඔක්කොම එකයි. බැලුවාම බලනකොට මේ ඕජා කියන ශබ්දේ කියන එක ප්‍රවාහයක්. මා ඒක ඒකම තමයි සෝතේ කියන්නේ ප්‍රවාහයක්. ඒකමයි සෝතාපන්න කියන්නේ ප්‍රවාහයක්. මේක මහා පුදුම හිතෙන තැනකට එන්නේ. මේක තව ගැඹුරෙන් ගැඹුරට යනවා. ඒ කියන්නේ මේ සෝතාපන්න වෙනවා කියන්නේ පටිසෝතේ කියන්නේ අනුසෝතේ කියන්නේ shabdේ කියන්නේ සිත කියන්නේ shabdයක් කියන එක කාටවත් මේක තේරෙන්නේ නැහැ. මේ shabdය ධ්වනියත් මේක තරංගයක් කියලා. මේක කම්පනයක් ප්‍රතිකම්පනයක් කියලා. සිත කියලා දෙයක් නැහැ. මේක මේක අවිඥානිකව එන්නේ. ඒක සවිඥානික ආත්ම දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ මේක. ආත්ම දෘෂ්ටිය නැතුව බැලුවම විද්‍යාවකින් බැලුවම තමයි මේක අහු වෙන්නේ. මේ සිත් එක්ක shabdයක්. පැහැදිලි කරනවානේ ඒක අර අර මේ දින දෙකේ මේ කැරට නිසා මේක ඇති වෙන්නේ කියන එක. ඔව්. ඒක අර කස්සේ කියන තැන මේ මේ කස්සේ කියන තේන එකක් නෙවෙයිනේ. මේ මෙතන මේ ස්වභාවය නිසා මේක ඇති වෙන්නේ කියන එක. ඔව්. කියන්නේ මේකේ ශක්තියක් කියන එක අන්න එතනින් හොඳට වැටෙනවානේ. අරිනාස්. ඒ ඇත්තටම මේ මේ ගොඩක් දේශනා අපි ගොඩාක් එහෙම මේ ඒ ඉදිරිපත් කර තියෙන දේශනා අහපු කෙනෙකුට නම් වර්ධින හේතුවන්නේ. එහෙමයි. ඒකට හේතුව ඒව ඔක්කොම එකතු වෙලා එනවා ඊට පස්සේ යාට. ඔබතුමියත් මේ වගේ දෙයක් තමයි කියන්නේ. ඒක මටත් අපිටත් හිතුනේ මේ ඔබතුමිය තේරම ආන නිසා ඔබතුමිය වෙන කාගේ මොකක්වත් අහුවේ නැතත් මෙතනින් නිවන් දකින්න. එහෙමද වහන්සේ අර පිළිගන්න තුල දැන් අර වාර ඒක කියආගම් තේරෙන්නේ නැහැ එළියට එන විදිහ. ඔව්. මට මේ වචනට එන්නේ නැහැ අයිනස පැහැදිලි කරගන්න එකයි වෙලා තියෙන්නේ. නෑ ඇත්තටම අපිටත් මේ ධර්මයේ මුලින් අපි අපි අපිත් ඔය සමතේනේ වැඩි අපිව දැනගෙන හිටියේ නෑ. නමුත් අපිට වෙන්න දේ තමයි අපි හොය හොය බලන්නේ හැමතිස්සෙම. හැමතිස්සෙම අපි දැන් අසප දැන් ආරාණයකට වෙලා අපි අපි හොඳට මේක මෙනෙහි කරනවා හොඳට දැන් සමතේ හොඳට තියෙනවානේ ඔබතුමීට තේරුණානේ. මෙයා හොඳට මේ ධානවල හොඳට සිත සියුම් කළා හොඳට හැම දෙයක්ම අතුලාන්තට යන්න පුළුවන් කෙනෙක් කියලා. යමක් අරමුණු කළා ඒකේ කෙරවලටම ගිහින් ඉවරයක් කරන්න පුළුවන් තරට අපි ඇවිල්ලා තිබ්බා කියලා. අපි පෙන්වන්නේ අපි ඒක තමයි අපි භාවිතා කරේ ආයුධයක් විදියට. යුද්ධයට යනකොට ආයුධ අරන් යන්න ඕනනේ. නැත්තම් නැත්තම් බෑනේ. ඒ වගේ අපි මේ අපිට මේ ආත්මය හැදෙන මොකද්ද අපි ගත්තේ අපිට කෙරවලට යනවා. අඩාගෙන යනවා. අවසානට ගිහිල්ලා ඒක අවසානයේම කරනම තමයි ඊට පස්සේ එතනින් නිදහස් වෙන්නේ. ඒක අපි දැක්කා. ඒක